විනාඩි ස්වල්පයක් ගන්න බලාපොරොත්තු වෙනවා අපි ඊගාට කරන මේ සක්මන ගැන පොඩි වචනයක් කතා කරන්න. ඉතින් අම්මාකාරයකට පරිස්සම් කළ වටල වෙලා අලිවැඩිලා පරියන්කේ ඉඳගෙන පරියන්කේ දැක්කනම් අපි තා පොඩ්ඩකින් පරියන්ක සක්මනට යනවා. බලන්න පරියන්කේ අත්දැකීමේ සක්මනිය අධ්‍යක්ම වෙනස් වෙන්නේ කොහොමද? ඉඳගෙන ඉන්නකොට තියෙන ඉරියව්වයි ඉඳිකොට ඉරියව්වයි කොහොමද අපි පින් කරලා අඳුරගන්නේ ඇවිදිනකොට කොහොමද මම දන්නේ ඉඳගෙන නෙවෙයි කියලා. ඉන්නකොට කොහොමද දන්නේ මම හිටගෙන නෙවෙයි කියලා. ඇවිදිනකොට කොහොමද මම දන්නේ ඉඳගෙන නෙවෙයි. ඒකද තමයි තේරෙන්නේ වාඩි වෙච්චාම පොළවේ වදින්නේ කොටස ඇවිදිනකොට පොළවේ වදින්නේ මොකක්ද කියලා. අන්න මේ දෙක වෙනස් කරලා කියන්න උනන සක්මන 100%ක්ම දන්නවා. මේකෙන් අරක දැක්කේ නෑ මේක දැක්කේ නෑ මම දැක්කේ නෑ මුල මැදාක දැක්කේ නෑ කියලා මේ අපිට ප්‍රශ්නමතු වෙන්නේ යාර භෞතික සරල වෙනස්කම අනුව ගන්න බැරි වෙනවා. ඒක අඳුනාගත්තට පස්සේ දැන් සක්මන් කරන පුරාවට Taman දන්නවනම් මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ. ඉඳගෙන නෙවෙයි ඉන්නේ. පරියන්කක නිදාගෙන නෙවෙයි කියලා. ඒ දැනීම තියෙන තාකල් කෙලස් නැහැ. ඉතින් ඒකෙත් ඉඳගෙන මට වම වකුණ පේන්නේ නැහැ, කුඹුල මඳාක පේන්නේ නැහැ කියලා අනවශ්‍ය කන බින්දම් හොයන්න ගත්තොත් ඉතින් අපිට කවදාකවත් නිකන් පොළොව ඇවිදින්නවත් හම් වෙන්නේ. ඉතින් ඇවිදින්න විලාදි බලන්න මම ඉඳගෙන නෙවෙයි බවට හිටගෙන නෙවෙයි බවට නිදාගෙන නෙවෙයි බවට මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ. මොකෙන්ද අත්දකින්නේ කියලා. මොකෙන්ද වෙන් කළ දාගන්නේ. ඒක තමයි තේරෙයි. මම හිතනවා අතුල පොළොවේ ඇවිදින්න නිසා මම දන්නේ මම ඉඳගෙන නෙවෙයි කියලා. ඒකේ ඉන්න එකයි තියෙන්නේ. මේ හොඳට ඒක විසද වෙනකොට තේරුණොත් මම කව අම්පරේ තියෙන වෙලාවේ මේක දකුණ නෙවෙයි කියලා. මමමයි කියලා. දකුණ තියලා තියෙනවා වම නෙවෙයි කියන එක ඒකට තින් බුදු වුණා තමයි. එච්චරයි. ඔබ නිහම් බොරුවට දැන් බලන්න හිතාන දවසකට ප්‍රශ්න කීයක් අහලා තියෙද කියලා. කොතන බලාගෙන ඇවිදින්න ඕනද කොච්චර ඉක්මනට යන්න ඕනද? වම ඉක්මනට මැදක දකින්න කොහොමද? හරිම මම පැත්තෙන් කියනවා අනාගන්න හදන මිසක අනාගාමි වෙන්න හදන එක නෙවෙයි. අනිත් ඒක ඒ ප්‍රශ්නේ ඉදිරියේ බෞද්ධයල ඉදරයි. පාඩර කිව්වොත් එනම් කතරික මනසයි පොළදරුවත් හරි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බවට දැනගන්න කොහොමද කියලා. ඇවිදිනකොට ඉඳගෙන නෙමෙයි බලන ළමයි බොහොම ලස්සන උරතල් භාෂාවෙන් කියනවා. මේ බෞද්ධයාට කියපු ගමන් අපේ බෞද්ධකම අපිට නරකට හිටලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වචන ස්වල්පේ මම පාවිච්චි කරන්නේ කමඨා සුද්ධ කරනකොට කම්මා කළමේ මූලික ටික කරගන්න අපි තුරු ටික දවසින් දෙකෙන් කරගමු. ඇවිදිනකොට ඇවිදින බව දාන්න. ඉඳගෙන නෙවෙයි කියලා දාන්න. ඉඳගෙන ඉන්නකොට ඇවිදිනවා නෙවෙයි කියලා දාන්න. ඔන්න ඔය දෙක වෙන් කරලා තෝරන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හඳුනගන්න නැතුව ඉස්සරහට කොහොමකට යන්න බෑ. ඒ නිසා උත්සාහ කරනකොට අපයක් තියෙනවා. මේ ඇවිදින ටිකේදී මේ ඉඳගෙන ඉන්න දැන් ඔය හිරිගේ හිරිය හොඳට හිතට ගන්න ඇඟට ගන්න දැන් නැගිටින්න තියෙන ගාය. ඉඳගෙන ඉන්න බෑ. නැගිටිනකොට කැඩිලා ගිහිල්ලා අපි දැන් ඉන්නේ ඉඳගෙන නෙවෙයි. දැන් මම හිතගෙන දැන් මම ඇවිදින්න කියලා දන්නවනම් ඒ තාක්කල් අපි අපේ ශරීරයත් එක්ක ඉරියව්වත් එක්ක ඉන්නවා. ඊට පස්සේ අපි බලමු අතරමැද ඉරියව් ඉරියව් සංදිස්ථාන ගැන අපි කතා කරන්න ප්‍රධාන පාඩුවලා ඉන්නේ. ඔය සාහසක්මන් කරන ඉරියව්ව ඉතින් ඒක නිසා අපි ඉඳන් පටන් පැයක නැත්නම් 50 කාලයක් තියෙනවා. මේ කාලයේ සියලු දෙනාටම සාර්ථක පදියන්යක් වේසක්මනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.